අවස්ථයි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 187 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාවට එනතම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමටයි අවස්ථාව ගන්න අද විශේෂ වැඩක් කියලා නිසා මම පැය භාගයකට කලින් පටන් ගන්නවා අපි දන්න විදිහට වෙනදා එකට පටන් ගන්නනේ ඉතින් ආරම්භක දවසේ නිසා මම කෙටි මතක් කිරීමක් කරනවා කාගෙත් දැන ගැනීම සඳහා අපි මේ සාකච්ඡාවේදී සම්පාදනය කරගන්න හදන බලාපොරොත්තු වෙන දේ මොනවද කියන්නේ. මේ සාකච්ඡාවට එනකොට මෙතන ඉන්න හැම කෙනාටම නිසන්න වනේ පැත්තෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියලා අපි හිතනවා. එකක් තමයි පිටිස උපෝසත අට්ඨාංග සීලේ පිටුව. දෙක තමයි කමඨහන් සහ මේ භාවනා කමඨහන් වාර්තා ලියන හැටි පිළිබඳව දැනුවත් කිරීමක් කරලා තියෙනවා. තුන කාලසටහන සහ මේ දවස් කීපය තුල මෙහි කෙරෙන චර්යාව පිළිබඳව දානි මේ වෙලාවට වැසිකිලි මෙතන වතුර මෙතන අහවල් අහවල් එක්කන කණ්ඩායම් නායකත්වයට පත් කරලා තියෙනවා කියලා හඳුන්වාදීමක් කරලා දෙනවා. ඉතින් කාට හරි මේ තුන සම්බන්ධව සැකයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් සුද්ධ කරගන්න දෙයක් තියෙනවා නම් නොවැටහෙන දෙයක් තියෙනවා නම් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. Taman ඇයි මේ සිල්පද රකින්නේ ඇයි තේරෙන්නේ නැද්ද කියන එක සිල්පද පිළිබඳව මේ වෙලාවේදී ප්‍රශ්න කරන්න. දෙක ඒ කමඨහන් පිළිබඳව මූලික කමඨහන් උපදේශ සහ කමඨහන් වාර්තාව ලියන හැටි පිළිබඳව දන්නේ නැත්නම් මේ වෙලාවේදී ප්‍රශ්න කරන්න. තුන දිනචරියාව. මේ වැඩමුළුවේ ඇවතුම් පැවතුම් පිළිබඳව ප්‍රශ්නක් තියෙනවා නම් මේ වෙලාවේ ප්‍රශ්න කරන්න. ඒකට අපිට පුළුවන් ඒකට වගකීමේ යුක්ත උත්තරයක් දෙන්න. එහෙම නැතුව වැඩ කරන්න ගත්තොත් සැකෙන් වැඩ කරන්නේ දන්නේ නැහැ ඇයි මේව වෙන්නේ කියලා. එතකොට අර භාවනාවට හිත එකලස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාදම පිරිසුදු කරගන්න. පාදම් පිරිසුදු කරගන්න නම් මේ වෙලාවේ අහන්න ඕන. දෙක තව යෝගාවචරයේ කමතණ්ඩ යන්න එපා මොනම ප්‍රශ්නකට. එතකොට වෙන්නේ දෙන්න දෙන්න කතා කරනවා. කතලා ඇයි කතා කරන්න කියලා අහපම කියනවා මම මේ ධර්ම සාකච්ඡාවක් කෙරුවේ. අහවලාවේ මම අහපු නිසා කතා කරේ. දැන් ඒකත් අපි අයින් කරනවා. කියන තියෙනවා මේ වෙලාවේ කතා කරන්න. එහෙම නැත්තම් තව කෙනෙක් කමතණ්ඩත් එපා. දෙක තව කෙනෙක්ගේ දෙකට උත්තර බඳින්න යන්නත් එපා. දෙන්නම වැඩිකාර වෙනවා. යම් හදිසි කරදරයක් වුණොත් ඒ කණ්ඩායම් නායකත්වයට දැනුම් දෙන්න වැඩමුළු නායකත්වයට දැනුම් දෙන්න. කවුරක්වත් අත දාන්න යන්න එපා. අත දාන්න යන්නේ මේ කණ්ඩායම් නායකත්වයට සහ වැඩමුළු නායකත්වයට අවශ්‍යක් වුණොත් විතරයි. ඒ නිසා හදිසි අනතුරකදී අවශ්‍ය කරන දැනුම් දීම පමණයි. ඒක අනිවාර්යයෙන්ම වගකීමක්. ඒ දැනුම් දීලා එයින් එහාට යන්න එපා. ගියොත් අපිට අපේ වැඩේ කරගන්න බෑ. මොකද පිරිචි වැඩමුළුවක් ලේසියක් නෙවෙයි. ආයේ ඒ නිසා මම මේ සහයෝගය ඉල්ලනවා. සහයකට දෙලි මේ අවස්ථාව දෙනවා. කාට හරි පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා නම් සාකච්ඡා කරනවා මිසක් වැඩේට බහින්න එපා. ඒක එක අපි මේ වැඩමුළුවේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල පළවෙනි එක තමයි ඔය කමඨහන් වාර්ත කමඨහන් පිළිබඳව හෝ කමඨහන් වාර්තා පිළිබඳව ලියන එක පිළිබඳව ප්‍රශ්නක් තියෙනවනම් අහන්න. සිල්පද පිළිබඳව ප්‍රශ්නක් තියෙනවනම් අහන්න. වැඩමුළුවේ ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රශ්නක් තියෙනවනම් අහන්න. මේවා 187ක් කරලා තියෙන්නේ අපි. ඒ නිසා ඒවට හේතුවක් තියෙනවා කියව කරන්න. මේ එක එක්කනේ දන්නේ නැතුව ඇති අලුත් අය ඉන්නවනේ. ඒ අයට මේක අවස්ථාව. දෙක ඒ කමඨාන් වාර්තාව ලිව්වට පස්සේ මේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලක්. ඉතින් ඒක ඇත්තටම අපි ওই 30ක් 40ක් ඉන්න කාලේ පුද්ගලිකව කරේ. දැන් අපි 60 වෙනි වැඩමුළුවේ ඉඳලා මේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමට ගියා. ඉතින් ගොඩාක් විරෝධතා ආවා. නමුත් අද අපි ඒක ලෝකෙටම හඳුන්ලා දීලා තියෙනවා. අපි දිගටම කරනවා. ඒකෙන් ගොඩක් ආනිසංශ තියෙන නිසා සුළු පිළිසකට බය අසහනයක් ඇති. සුළු පිටකට ඒ කරදරයක් වෙන්නේ නැති මේ පොදු කමඨාන් සුද්ධ කිරීම. නැත්තම් පුද්ගලිකව කැමැත්තක් ඇති. නමුත් ඉතින් කනගාටුයි එහෙම කරන්න බෑ. ඊට අමතරව තවත් එකක් තියෙනවා. අද ඉඳලා බණක් කියවෙනවා. ඉතින් මේ බණ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ඒකත් හෙට ඉඳලා ප්‍රශ්න වලට කියන්න පුළුවන් මේ ඊයේ දේශනා කරපු ධර්මයේ මෙන්න මේ මේ කොටස් මට ඒ වෙලාවේ වැටහුණේ නැහැ. නැත්තම් ඒක මට අදාළයි නා විස්තර කරන්න. ඉතින් මේ කාරණා තුන මතක තියාගෙන ඒ කාරණා තුන නැත්තම් අපේ භවනායෙන් පිට මොනම ප්‍රශ්නකටත් මෙතන උත්තර දෙන්නේ නැහැ. මේක දහම් පාසලකුත් නෙවෙයි අනිත් එක වෙන තැන් වල කියන භාවනා විවේචනය කරන්න ඕ ස්තුති කරන්න ඉන්නත් එපා. එතකොටත් මේක අවුලක් වෙනවා. අපේ කාර්යසභාව පැහැදිලිවම කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කිසි කෙනෙකුට උත්තර බඳින්න යන්න එපා. ඒ වෙන කෙනෙක් එක්ක වැඩ කරනවා ඒ කෙනත් එක්ක කරන්න අපි මෙහෙන් කමටහනක් දෙනවා. අන්නේ කමටහන විතරයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඊට පස්සේ අපි ප්‍රශ්න පෙට්ටියක් තියෙනවා. ප්‍රශ්න පෙට්ටියට ලියලා දාන්න නම ගම අවශ්‍ය නැහැ. එතකොට මේ වැඩමුළු නායකත්ව විසින් ඒක සභාගත කරાવી. අපි ඒක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් විදියට යනවා. ඊට පස්සේ වෙලා ඉතුරුනොත් සභාවට ප්‍රශ්න ගන්න පුළුවන්. ඒක අතිරේක ලාභයක්. එතකොට මේ මයික් එකක් ලැහැත්ති කරලා තියෙනවා. ඒක අරගෙන ගියාම අනවශ්‍ය ශබ්ද ඇහෙන නිසා අපි ඒක තැනක තියලා තියෙනවා. ඉතින් ආවට පස්සේ කතා කරපුවාම මුළු සභාවටම ප්‍රශ්න ඇහෙනවා, උත්තරත් ඇහෙනවා. ඒ වගේම මේ වෙලාවේ විශාල පිටසක් පිට ඉඳගෙන මේ වැඩ පිළිවෙල අහනවා. ඉතින් අහන නිසා කතා කරන එකන හොඳට මයික් එකට පිරිසිදු වචන උච්චාරණය වෙන විදිහට කතා කරනවා. නැත්නම් අහන කට්ටිය කියනවා සංස ප්‍රශ්න එන්නේ අපිට උත්තර විතරයි ඇහෙන්නේ කියලා. ඒ නිසා අපි ඒගොල්ලන්ට අනුකම්පා කරමු. ඉතින් මේ ටික තමයි මට ඇත්තටම සතිವಾರයේ ආරම්භ කරන්න ඉස්සෙල්ලා කරන්න තියෙන කතාව මේ මෑණියන්ට මෙතන පාරේ ආසන සරසන්න එපා. උතන යන්නේ තැන මෑණියෝ. මේ හැරි වගේ තැනක තියන්න. ඔය යන පාරේ දෙපැත්තම මේ දෙපැත්තේ ලනුපැදුරු දෙකේ කවුරුත් අවහිර කරන්න එපා. එතකොට කරදරයි. මෙතෙන් හරි ගැසලා දෙන්නකෝ ආසනේ. එන්න මෑණියෝ මෙතෙන් වරින්. පුට් බෝඩ් එකේ ඉඳත් එපා. ප්‍රයිවට් බස් වල මැද ඉඳ ගන්නත් එපා. ඉඳගත්තා යන්නේනකොට දිගාරින්න ඕනේ. අපි කට්ටියගේ හරි ආසාවක් තියෙනවා දොරකඩ ඉන්න. නැත්තම් පාරක් තිබ්බම පාර මැද ඉන්නවා. ඉතින් ඒකට මම ඉතින් හදනවා. මේ මෙතෙන් ගත්තනම් හරි මේ ඉතර ඉස්සරහ. ඒ ඒ ලයින් එක දිගට කවුරුත් ඉන්න එපා. කොහෙද මේ ලනුපැදුරේ කාට හරි යන්න තියෙනවා නම් අපි ඉඳ තියලා තියමු. හොඳයි අපි මේ මූලික පිරිසුදු කර ගැනීම කරගත්තාට පස්සේ අපි ගජ විරුපාසකම්මෙන් ඉල්ලා හිටිනවා. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන්නේ කියලා. අද ප්‍රශ්න 12ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ වහන්සේගෙන් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවායයි සිතා වරහන් ඇතුළේ ඊට පහසු ආකාරයකට ඉඳගෙන කයට සිත දාගත් වෙමි. ඉඳගෙන ඉන්න ඉරියව්ව කීප විටක් මිනිහි කලෙමි. එනම් ඔළුව, ඇඟ, අත් දෙක හා දෙපා පිහිටි ආකාරය සිතෙන් මිනිහි කලෙමි. එසේ මිනිහි කරන විට මා ත්‍රිකෝණයක් ලෙස ඉඳගෙන ඉන්නවායයි හැඟුනි. ඉක්මනින්ම ආස්වාසයට, ප්‍රස්වාසයට හිත ගියෙමි. ආස්වාසයේ සීතලටද ප්‍රස්වාසයේ උණුසුම් ලෙස දැනුනි. ආස්වාසය පටන්ගෙන ප්‍රස්වාසයට යාමට පෙර නැවතීමක් ඇති බවද ප්‍රස්වාසයත් නැවතී ආස්වාසයකට යාමේදීද නැවතුමක් ඇති අතර එම හිදස වරහන් ඇතුළේ ගැප් එක තරමක් වැඩි බවද දැනුනි. හිත මේ අතර සබ්දයකට ගිය සබ්දයකට ගිය ගියද නැවත මූල කර්මස්ථානයට ගෙනාවෙමි. මෙලෙස ආස්වාස ප්‍රස්වාසයේ දෙස නුවණින් බලා සිටීමේදී කයෙහි යම් යම් වෙනස්කම් අත්විඳින්. පිටදිගේ රත් වීමක්ද ඉදිරියට පිටුපසට ශරීරය වැදෙන සුළු බවද අත්විඳිමි. නැවත සිතුවිලි වලට හිත ගියද ආපසු මූල කර්මස්ථානයට ගත්ෙමි. ශරීරයේ පහළට කඩා වැටෙන බවද එය නැවැත්විය නොහැකි ලෙස සිදුවිය. සමහර අවස්ථාවලදී නඩල බිමටම පහත් විය. අපහසුවක් අපහසුයෙන් නැවත ඉහළට ඔසවා ගතිමි. දෙපාවල වේදනාව පැමිණියත් එය දෙස සිතින් බලා වේදනාවක් ලෙස මෙනෙහි කළෙමි. ටිකකින් ඒ නැවතී ගියේය. වේදනාවල් පැමිණීම මාහට ඊටම අඩු අතර ශරීරයේ චලනයන් බොහෝමය සිදුවේ. වේදනාව හොඳින් දරා සිටීමට ශක්තියක් ඇත. වරහන් ඇතුළු ඉරියව්ව වෙනස් නොකර මෙලෙස සිත පිට ගියද වරහන් ඇතුළු සිතුවිලි වලට නැවත මූල කර්මස්ථානයට ගෙන ආවෙමි. ශබ්ද ඇසුනද එය මාහට බාධාවක් නොවි. සිතුවිලි තරමක් මාහට කරදර කරයි. වීරයෝදා එම සිතුවිලි අතහැර දැමීමට උත්සාහ කළෙමි. ශරීරයේ කම්පන චංචල ගති සමහර විට බස් රථයක් තුලදීද මට දැනේ. සක්මන් භාවනාව. මුලදී යටිපතුලට දැනෙන වින්දනවලට යොමු කළෙමි. සල්ලි කර්මයක් සිදු කර ඇති නිසා වැඩිපුර සක්මන් කිරීමවට අපහසුයි. නමුත් කිහිප විටක් ඇවිදින බව දැනගෙන ලනුපැදුර තුල ඇවිද ගියෙමි. වට 6ක් හෝ 10ක් පමණ යන විට කය විසිරෙන බව දැනුණු නිසා පරයන්කයට ගියෙමි. හිතට විශාල නිදහස් නිදහසක් ලැබුණි. ඔබ වහන්සේට උතුම් නිවන අත්පත් වේවායි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේක පිළිබඳ අහගෙන ඉන්නකොට කරුණු දෙකක් මතක් කරගන්න ඉතනවා. ඉස්සලා ඒ දෙක කියන්නේ ඉස්සලා ගීතයේ වார்த்தාව හොඳයි කියලා. සැසිවාරයේ ආරම්භක විජේචය හොඳයි. මේකේ තුම් පොලක ලියලා තියෙනවා සද්ද නිසා වේදන නිසා හිත පිට ගියයි කියලා. හිත පිට නැවත හිත නැවත අරමුණට ගත්තයි කියලා. එතකොට යන්න ඉස්සලා අරමුණයි කොහේ හරි රස්තිකාදුලා ආපහු ආවට පස්සේ අරමුණේ වෙනසක් තියනවාද කියන එක සතහන් කරනවා නම් ඊට වඩා ගොඩාක් ප්‍රබුද්ධයි ඔය රචනය. ආපහු ගත්තා කියන්නේ නැතුව ගන්නකොට මගේ හුස්ම මගේ මූල කර්මස්ථානේ යන්න ඉස්සලා තිබුණ විදිහටමද ඇවිස්සීලාද තැම්පත් වෙලාද නැත්නම් කරදරයක් නැතුව එකට එන්න පුළුවන් වුණාද කියලා නැවත ආපු හැම තුම් පොලේම සටහන් කරලා තිබ්බනම් හරි වටිනවා. එතකොට මුළු ගමනම සම්පූර්ණයි. එහෙම නැත්නම් සිද්ධියක මුලැමැදාක සටහන් වෙලා තියෙනවා. දෙක ඇවිදින එකේදී ශල්‍ය කර්ම කරපු නිසා ඇවිදින්න අමාරු ඇති. නමුත් ඇවිදලා බලන්න දවසින් දවස දවසින් දවස ඔය විශි වෙන ගතිය වෙහෙස වෙන ගතිය අඩු වෙලා ඇවිදීම ටික ටික වැඩි කරගෙන යන්න පුළුවන්. අමෝරාවෙන් නෙවෙයි. ඒ වැඩි වෙන ගානට ලෙඩේ සනීප වෙනවා. ඔය ශල්‍ය කර්මයක් කරන්නේ නැතුව ඇවිද්දත් ලෙඩේ සනීප වෙනවා. කිසිම ශල්‍ය කර්මයක් අවශ්‍ය නැහැ මේ ලෝකේ. හොඳට ඇවිදිනවා නම් සක්මන් කරනවා නම් ලෙඩ මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් බොබ්බඩ ගමට හරි හොරකමට කාලබුදියන හිටපුවාම ඉතින් කැක්කුම් පිපුරුම් එනවා. ඒකවලත් ඒත් ඉක්මන් සුවේ සාර්ථක වෙන්න පුළුවන් උන්ට ඇවිදිනවා. ඒ නිසා ගෙදර ඉන්නවනම් හොරට ඉන්න අත්තම්මලා සීයලා ඒගොල්ලන් කියන පොඩ ඇවිදින්න පිස්සු කෙලින් නැතුව. ඒකට හදලා දෙන්න ඕන නිකන් අත්තලක් හරි ගසලා දීලා ඇවිදින්න හිතෙන්න. ටික දවසයි. අලු ගසා දාලා නැගිටිනවා. මං කියන්නේ නොමැරිම ඉන්නවා කියන එක නෙවෙයි. මැරෙනවා. බොරු කරන්නේ නැහැ. ඒ නිසා සක්මන් කරන්න මේක ලියලා තියෙනවා හතරව තවක් යනකොට ඇඟ විශ් වෙන්න ගත්තයි කියලා. හිත වෙනකොට 8 9 වතාවක් කරන්න පුළුවන්. ඊගාදසලට 20 30 වතාවක් කරන්න පුළුවන්. ඒක තමයි ලෙඩේ සුව වෙන වේගේ. ඉතින් මේ දෙක මම මතක් කරනවා මේ වෙලාවේ. අපි යනවා ඊගා ප්‍රශ්න. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා දැනට අවුරුදු 5ක් පමණ සිට ආනාපාන සතිය වඩමි. දිනකට පැය එකහමාරක් පමණ භාවනා කරන අතර මා රැකියාවකට යන නිසා නිතිපතාම භාවනා වැඩිවීමට සමහර දිනවල අපහසුයි. නමුත් මා හැම හැකි සෑම දිනකම වඩමි. දැන් මා පරයන්කයට වාඩි වූ විට මාහට විනාඩි ගණනකින්ම ආනාපානය සංසිඳියයි. පෙරනම් කයේ කම්පන චංචල දැනුනි. දැන් ඒ වාද විනාඩි ගණනකින්ම සංසිඳේ යයි. ඉන්පසු සාන්ත නිවුණු ස්වභාවයකට පත්වන ඇත. එම විවේකයක් සමගම කය ගල් ගැසීමෙන් නොදෙනී යයි. විටක නිින්දක් වැනි යමකටද යයි. නමුත් සැනින් අවදියටපත් වේ. එහිදීද කලබලයක් නැත. එයද මාරුවට සිදුවේ. මේ ලෙස පැය එකමාරක් පමණ පරියන්කේ සිටිය හැකිය. විටක සිටුවිලිද දිගින් දිගටම ගලායි. නමුත් මා ඒ දෙස බලා සිටිමි. දුකක් හෝ සතුටක් නොමැත. මේ තත්වයෙන් භාවනාව සිදුවීම නිවැරදිද? භාවනාව ඉදිරියට වඩා ගැනීමට ඔබ වහන්සේගෙන් දෙපා නැමෙත උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුෂම වේවා. ඒ භාවනා කියන වචනේ මේකේ හත්තර පොලක සඳහන් කරලා තිබුණා. භාවනාව කියන එක සතිය පිහිටවනවා කියන තැනට දාගත්තා නම් අපිට වැඩ කටයුතු තියෙනවා ගමන් කාර්යකාරී තියෙන නිසා ආනාපාන සති භාවනා කරන්න බෑ. හැබැයි වැඩ කටයුතු රාජකාරී තියෙනවා කියලා ආනාපානිය නතර වෙන්නේ නැහැ. ඒ නිසා පිට වෙන පිට වෙන ආනාපානට සතිය පිහිටවනවා නම් බත් කරන ගමනොත්, නාන ගමනොත්, දත්මදින ගමනොත්, පලාලියන ගමනොත්, බස් එකේ යන ගමනොත් හුස්ම දෙනවා කියලා බලතයි. ඒ නිසා මේ භාවනා කියන වචනය පොඩ්ඩක් පිටපොට ගිහිලා තියෙන බෞද්ධයාට. කිව්ව ගමන් අන් එනවා. ඒකට වෙන්නම වෙන් වෙලා නිසන් වලට වෙවිලා ඉඳගෙනම ඉන්න ඕනේ කියලා හිතන්නේ. ඕක පොඩ්ඩක් භාවනා කියන එක සතිය පිටවනවා කියලා දාපුවාම අහන්න පුළුවන් ආනාපාන සතිය නැති වුණාට ආනාපානේ නොකරන වෙලාවක් නැහැ. නින්දෙදිත් කෙලි. නාන කොටත් කෙලි. බලන්න ඒ අතරමැද ආනපන තියනවාද කියලා. ඒතකොට පැයකමාරක් නෙවෙයි එකහමාරෙවයි කහමාරක් කරතයි. ඒ නිසා එකයි කියන්න තියෙන්නේ භාවනා කියන වචනේ පාරිභාෂිත શબ્ද මාලාවෙන් අයින් කරන්න. අයින් කළා ඔය රචනෙම ලියන්න සතිය පිහිටුනයි කිය. එතකොට බලන්න මේ හුස්මට සතිය පිහිටීම සඳහා කොච්චර රස්සාව කෙරුවයි කියලා, ගෑන පිටිමුණයි කියලා, গিදර නිකන් හිටියයි කියලා කිසි වෙනසක් නැහැ. මම දන්න නිසා කියන්නේ මම විතර රසාව මහන්සි වෙන කෙනෙක් මේ මේ මේ මේ අවුරුදු 100කට හොයන්න හම්බෙන්නේ නැහැ. මම භාවනා කරන්න නැහැ හැබැයි. කරන කරන වෙලාවේදී සතිය පිටවෙන්නේ ඉන්නේ. ඉතින් ඒ නිසා මටත් ඒ ලෙඩේ අනික් කයටත් බෝ වෙනවා දකින්න පුළුවන් නම් මම හරි කැමතියි. මේ සතිපාසලේ කවදාවත් ඔය වචන පාවිච්චි කරන්නේ. අපි කියනවා ඉඳගෙන සතිය පිටනවා, එවිදින ගමන් සතිය පිටනවා, ගෙදරදර වැඩ කරන සතිය පිටනවා, ක්‍රීඩා කරනවා සතිය පිටවා ගන්න. පොඩි උණ්ඩ දන්නේව නැහැ මේ භාවනාවක් වෙන්නේ කියලා. අන්තිමට ඔයගොල්ලන්ට ඉස්සලා නිවන් දකින්න. පොඩි යෝග මේක නම් ෂුවර් බට හොඳටම. ඒ නිසා මේ මේ රචනය හොඳයි, උත්සාහයත් හොඳයි. දියුණු කරන්න එකයි කරන්න තියෙන භාවනා කරන්න එපා. සතිය පිටවන්න උත්සාහ කරන්න. ඒකට පැය එකමාර ඉබේම පුතුම විදියට වැඩි වෙන්න බලයි. ඒ පුංචි පුංචි තැන්වල සතිය පිටනෙව වාර්තාවට ඇතුල් කරන්න පුදුම ආඩම්බරයක් එනවා. බුදුජානනාංශේ මිනිස්සෙක් කියලා. ඒකටම ඉපදිච්ච කෙනෙක් නැහැ. ඒ නිසා ලදලද වෙලාවේ ආනාපානියම වේවා ඉන්නේ මොන ඉරියව්වේ හෝ වේවා සත්‍ය පිහිටීම ඉගෙන ගන්න. ඒක සැකනම් මූලික කමඨහන් උපදේශ නැවතවතාවක් අහන්න. ඒක ඒක මතක් කරලා දීලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, පෙරුවන් සරණයි. මා සක්මන් භාවනාව වඩන විට ටික වේලාවකින්ම අධික නිදිමත ගතියක් පැමිණි. পায় හොඳින් දැනි. නමුත් විටක මෙම නිදිමත ගතිය නිසාම পায় නොදැනී සිහිනෙන් මෙන් විසි වෙමින් ඇවිද යන දැනේ. මේ කුමන ස්වභාවයක්ද මාහට භාවනාව කිරීමට උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්භවයේම නිර්වාණය අවබෝධ වේවා. ওই වෙලාවේදී අර එහෙම විච වෙනවා වගේ දැන් වෙලාවේදී නිින්ද තියෙන වෙලාවේදී අර পায় තියෙනවා වම දකුණ මේ විලුඹ මේ ලේ වගේ මේ ඇඟිලි තේරෙන්නේ නැහැ. නමුත් බලන්න මම ඉඳගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි මම ඉන්නේ ඇවිදිනවා කියන එක තේරෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක් එනකොට විස්තර හොයන්න යන්න එපා. මම ඇවිදින බව දන්නවා. ඇවිදින බව දන්නකම් නිදිමත තියෙනවා කියලා දන්නවා. එහෙම පැද්දෙනවා කියලා දන්නවා. එතකොට මේ ඊශනෝන දාලා තියෙන වචනේ තමයි gediya පිටින් ඇවිදිනවා. ඊටුට අර විස්තර පේන්නේ. ඒ කියන්නේ භාවනාවේ පැති දෙකක් තියෙනවා. ඒ විස්තර පේන වෙලාව එකක්. ඊට පස්සේ gediya පිටින් ඇවිදින බව දන්න වෙලාව එකක්. ඉඳගත්තාම ආනාපාන දැනෙන එකක්. මම මේ ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා දැනෙන එක එකක්. ඒ දෙකම සතිය තියෙනවා. ඒ නිසා අරකම නැති වුණාට මම ඇවිදින බව දන්නවද කියන එකට හිතියෝ දාන්න. තියලා ඒක සතුටු කාරණාවක් කරගන්න. එතකොට ওই නිදිමත ලෑස්ති වෙලා ගියොත් නිදිමතත් අඩු වෙනව නැති වෙන්නේ නැහැ. ඔය එහෙම මේ පැද්දුනොත් මම ඇවිදිමින් ඉන්නේ කියන එක කරලා බලන්න. ආයෙසරයක් හිත වේලාවකට අර විස්තර වලට යන්න ඉඩ තියෙනවා. ගෞරවනීය සාමින් වහන්සේ තෙරුවන් සරණයි. මම පිම්බීම හැකිලිම කලක සිට කරන්නේත් මි. ටික වේලාවකින් පිම්බීම හැකිලිම සංසිඳුන විට ටික වේලාවක් මහත් සැහැල්ලුවෙන් සිටිය හැකිය. නමුත් ටික දිනක පටන් කය සෙලවීමටත් ඉස්සරහාට නැඹුරු වීමටත් පටන් ගනී. නිදිමත නැත. මම සතිමත්ම සිටිමි. පැයක් එකහමාරක් වූ සිටිය හැක. නමුත් නිදි කිරා වැටීම වන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉස්සල කියපෙකනා වගේ තමයි කයට හිත ආපු ගමන් අපිට නිදිමතක් එනවා, කම්මැලි ගමක් එනවා. ඒක නිදිමතම නෙවෙයි විරාගය කියලා කියනවා. උදකලාව කියලා කියනවා. විවේකයේ කියලා කියනවා. විස්රාමයේ කියලා කියනවා. ඉතින් අපේ හිතේ ඒකට වචනයක් දාලා තියෙනවා නිදිමත කියලා. නමුත් ලෑස්තිලා යන්න ඒකට කය සතිය තියෙනවා නම් කයේ ඒ වුණත් ප්‍රශ්න නැහැ. පළවෙනි වාක්‍යය තමයි මට hina යන්නේ ඇහෙනකොට කලක සිට පිම්බීම හැකිලිම කරනවලු. අපි උපන්දා ඉඳලා පිම්බීම හැකිලන තමයි. ගිම්බොත් එහෙම තමයි. කලක සිට කරනවා නම් මේ ළඟදී තමයි පණ ඇවිල්ලා තියෙන්නේ. අපි අර ළඟක ඉඳලා බැලුවොත් මේ ආනපානියත් මම මේ දැන් ආනපානි කරනවා කියන. මේ දැන්ද කලින් කරලා නැද්ද ආනපානෙ? මේ කරන එකට සතිය දාන එකයි තියෙන්නේ. ඒ නිසා පිම්බීම හැකිලිමට සතිය යොදවන ළඟ කාලක සිට කිව්වනම් මට hina යන්නේ නැහැ. මම මේ කාලක සිට පිම්බීම හැකිලිම කරන එක පුම්බන්න හදනවා. මේ මේ සතිය කියන වචනේ තියෙන කෝල ගතිය මම මේ පෙන්නන්නේ. සතිය කියන වචනේ අපි හරීම භාෂා ව්‍යවහාරයේදී දාන්නම කැමති නැහැ. එක්ක ආනපා මේ ආනපනයි කියලා කියන එක තම භවනා කරනවා කියලා කියන නැත්නම් පිම්බෙනවා හැකිලිනවා කියලා කියනවා. අර භාෂාවෙන් ගිලිුණාම වචනයක් ආයෙ දාන්න බෑ. ඒක නිසා නැවත නැවතත් කියන්නේ මම පිම්බීම හැකිරීම සත්‍ය පිටවනවා. එතකොට අනිකුත් කැක්කුම් පිපුරුම් දැනෙනවා. නිදිමත දැනෙනවා. ඒ ඔක්කොම තියෙද්දි ඉඳගෙන ඉන්න බව දන්නවනේ. හරි ඉස්සලා උත්තරේට දීපු ප්‍රශ්නෙට දීපු උත්තරේ වගේ ඒ තියෙද්දි පිම්බීම හැකිරීමක් දැනෙනවා. ඒක නැති වෙලා නෙවෙයි අපිට කරන්න තියෙන්නේ කොයි එක ඇවිල්ලා බාධා කරත් ඒ එන කරදරේ හරහා නිදිමත හරහා කැක්කුම් පිපුරුම් හරහා වේදනා හරහා සද්ද හරහා කොයි ඉරියව්වෙත් ඒ පිම්බෙන හැකිරෙන බව දකින්න පුළුවන්ද සතිය පිටවන්න පුළුවන්ද කියලා බැලුවොත් අපිට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ එන කිසිම දෙයකට සතිය කඩන්නත් බෑ, පිම්බීම හැකිලිම කඩන්නත් බෑ. එහෙම බලන කෙනාට විතරයි මේ පිම්බීම හැකිලිමේ කාලානුරූප වෙනස දක ගන්න පුළුවන් වෙන්නේ. වරින් වර අතනින් මෙතනින් දකින්නට දකින්න බෑ. ඒසහා ගොඩාක් කල් යනවා. එක දිගට අරමුණක් දිහා බලාන ඉඳලා මේ විපරිණාමයේ අනිත්‍ය භාවය වෙනස් වෙන බව ඇතිව නැති වෙන බව, සියුම් වෙන ගොරෝසු වෙන බව. ඒ නිසා ඇහ ගහගෙනම පුළුවන් තරම් තියාගන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මි. දැනට මාස 3ක් පමණ සිට දිනකට පැය එකහමාරක් හෝ ඉඳ ලැබෙන පරිදි දිනකට පැය දෙක තුනක් වශයෙන් භාවනාව ප්‍රගුණ කරමි. සෑම පරයන්කයටම කලින් විනාඩි 30ක් පමණ සක්මන් භාවනාවේ යෙදෙමි. පරයන්කේ හිඳගෙන සිටින විට කලවා සහ පසුපස බිම වැදෙන ස්පර්ශය අනුවත් ත්‍රිකෝණයක් මින් නැති ඉරියව්වත් නිසා හිඳගෙන සිටින බව දැනගනිමි. එසේ සිට දැස පියාගත් විට ආස්වාස ප්‍රස්වාසයේ ඉදිරිපත් වූ නිසා ආනාපාන සතිය මූල කර්මස්ථානයේ සේසලකා භාවනා කෙලිමි. ආස්වාසයේදී නාසයේ කෙළවර සීතලට සුරන් රැල්ලක් වැදෙන අතර ඒ සමගම ඉහළට සහ පිටුපසට ඇතිවෙන උන්තිල්ලාවක චලනයක්සේ උරස් කුහරයේ චලනයක් ඇතිවේ. ප්‍රස්වාසයේදී උන්තිල්ලාවක් පහළට එන්නක් මෙන් චලනයක් උරස් කුහරයේ දැනෙන අතර උණුසුම් වායු ධාරාවක් උඩුතොලෙහි වැඩි පිටවේ. මිසේ ටික වේලාවක් සිටියාට පසු ආනාපාන සතියේ තැන්පත් සහ සියුම් වන බව නිරීක්ෂණය විය. එසේ තැම්පත් වීමේදී මුලින්ම උරස් කුහරේ චලනය නොදෙනී ගිය අතර අවසානයේදී ආස්වාසයේදී සීතල සුරන් රැල්ල නාසිකාග්‍රේ වැඩිම සහ උණුසුමට ප්‍රස්වාසයේදී උඩුතොලෙහි වැඩිමද නොදෙනී ගියේය. ඉන්පසු ආනාපාන සතියේ මුහුණ ඉදිරිපිට ඇතිවන සිසිලසක් හෝ වායු තෙරපීමක් ලෙස අත්විඳිමි. දැනට මාසයකට පමණ පෙර සිට ආනාපාන සතියේ විනාඩි 5කින් පමණ ඊතා සියුම් වන අතර ඉන්පසු විශාල අවකාශයකට සාපේක්ෂව ඊටමත් කුඩාවට දැනේ. මේ ආකාරයට පැයක් හෝ දෙකක් භාවනා කළ හැක. මගේ භාවනාව නිවැරදිව සිදුවේද? ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණ පතමි. ඔමිකේ තනින් තනින් ලියලා තියෙන විස්තරපත් අහම් පේනවා. ආනපන එක එක ජවනිකාවල් දැකලා තිනවා. ගුරුසු අවස්ථාවක්, මධ්‍යස්ථ අවස්ථාවක්, සියුම් සහ අතිසියුම් අවස්ථාවක්. ගොරෝසු පේන වෙලාවේදී මුළු ලෝකෙම ආනපාන. සිව් වේගන යනකොට පසුබිම පේනවා. අන්තිමට අතිසිව් වෙනකොට විශාල හිස්තැනක ආනබනේ පුංචි එකක් වඩපත් වෙනවා. මෙන්න මේ විපරිණාමය, මේ රූපාන්තරණය, මේ වෙනස් වීම අත නෑර බලන්න ඉන්න පුළුවන් නම් ඒකට අනිත්‍යතාවය කියලා කියනවා. ඒක මේ කරදරයක්වත් අරියාදුවක්වත් සතිය කැඩීමක්වත් සතිය නැතිවීමක්වත් නෙවෙයි. මොකක් හරි අරමුණක් අල්ලගෙන ඒකේ කාලානුරූපව බලනකොට අතුරු ආන්තර නැතුව නෙවෙයි. අපිට තියෙන්නේ අතුරු ආන්තර මොන තරම් බාධා කරන්න ගියත් ඒ අතුරු ආන්තර වශයෙන් බුදුහාමුදුරු පෙන්නත් අතුරු ආන්තර තමයි. දේවදත්ත පෙන්නත් අතුරු ආන්තර තමයි. අසුචි පෙන්නත් අතුරු ආන්තර තමයි. රත්තරම් පෙන්නත් අතුරු ආන්තර තමයි. රුවන්වැලිසෑය පෙන්නත් අතුරු ආන්තරය තමයි. මිනියට කඩ පෙන්නත් අතුරු ආන්තර. ඒ ඔක්කොම ඇසේ අර ආනාපාන ප්‍රවෘතිය අර ආනාපාන රචන විස්තර කරන්න පුළුවන් නම් ඒක මේ රත් වෙච්ච පිහියකින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන බහිනවා. මේක නෑ ඒකටම ලියලා නෑ රචනයේ. හැබැයි රචනයේ තොරතුරු ටික තියෙනවා. ඉතින් කමඨාන් සෝද කරනවා කියලා කියන්නේ අනිත් දවසේ ඒ ගුරුසුට වැටෙන ආනපානේ පෙනෙමින් නැපෙනෙමින් ඇතිවීමින් නැතිවීමින් යනකොට ඒකේ ප්‍රවෘත්තිය බලන්න. ඒකේ රචනය බලන්න. ඒකේ විපරිණාමය බලන්න. කොතන ඉඳලා කොතෙන්ද යන්නේ කියලා. කොයි එකක් කැපයි. අන්න ඒකට ලියපු දවසේ ඔගොල්ලෝ gedara dore හිටියත් කතා කරන්න ඕනේ මොකද්ද කියලා තේරෙයි. ඔය සම්ප්‍රප්ලාප කියන්න ඕන ගමන් නැහැ. කියන්න ඕනේ කෙලින් කියන්න ඕන. ඒක අමාරුයි කියලා දෙන්න මේකේ ප්‍රශ්නයක් ආපු වෙලාව උත්තරයක් වශයෙන් නම් කියතයි. අපි මේ බලන්නේ අපි ඉදිරියට තියාගත්ත මූල කර්මස්ථානේ අනිත්‍ය භාවය විපරිණාමය වෙනස් වෙන හැටි ඇතිව නැති වෙන හැටි. ආහනීක පේන වෙලාවේදී ඒකටම බලන්න ඒකටම බලන්න කියන අප්‍රමාද වෙන්නේ කියලා. ඒකට ලෑස්තිලා ගිහිල්ලා බලන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සති නිමිත්ත ලෙස නාසිකාග්‍රය වරහන් ඇතුලේ උඩුතල අරමුණු කරගෙන භාවනා වැඩිවීමට පුරුදු වී සිටින්. බොහෝ විට නිමිත්ත මා ඉදිරියෙන් නැති බවට ප්‍රකට වෙයි. එවිට වැඩි වේලාවක් අරමුණේ නැතර විය හැකිය. නැවත විටින් විට මම උඩුතොලෙහි නිමිත්ත මා දෙසට ගැනීමට උත්සාහ දැරීම නිසා භාවනාවට සමාධිගත වීමට බාධා පැමිණේ. අනුකම්පාවෙන් විසදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේ ගැඹුරෙන් කතා කරනකොට කියනවා නිමිත්ත කියලා කියන්නේ නිත්‍ය සංඥාවෙන් ගන්න දෙයක්. මේ නිමිත්ත අනිමිත්ත වෙච්ච දවසේ නිවන් දක්වන. අපි ගත්ත නිමිත්ත නැති වෙනවා. ගත්ත නිමිත්ත පෙරලෙනවා. වෙන දෙයක් වාටපත් වෙනවා. ඒක නිසා මේ නිමිත්ත නාසිකාග්‍රේ උඩු තුල ගන්න එපා. එතන තියෙන දැනීම හුස්ම ගන්නකොට එතන තියෙන දැනීම නිමිත්තක් කරගත්තා නම් ඒක බොහොම සජීවී දෙයක්. දැන් මෙතන මේ තනක් කරන් තියෙන්නේ. එතකොට ඒක බොහෝ විට සමතේ පැත්තට යන්නේ. ඒ නිසා සිදුවෙන සිද්ධිය බලන්න හුස්ම ගන්නකොට මොකද්ද දැනෙන්නේ? හෙලනකොට මොකද්ද දැනෙන්නේ? එහෙම නැත්නම් දැනෙන්නේ පිම්බෙනවා හැකිනවා. අන්නේ දැනෙන දේ අරමුණු කරගෙන හිටියානම් ඒක කවදාවත් ඒක දේ දෙසරයක් වෙන්නේ නැහැ. වෙන විදිහ ගන්න නිමිත්තක් ගන්න තරම්වත් අරමුණක් නැහැ මේකේ. නිමිත්තක් ගත්තනම් එතකොටම කුළුවල් වෙලා, කුණු වෙලා, පිලුණු වෙලා, කක්ක වෙලා. නිසා සමතේදී අපි නිමිති කියන වචනේ පාවිච්චි කරනවා. ඒ මොකද ඒක නිත්‍ය සංඥාවෙන් යන වැඩක්. මේකෙදී යන්නේ කියන්න බෑ මේකේ නා ඇත්තටම සමතේට බර කෙනෙක්ද කියලා. නමුත් ලියලා තියෙන විස්තරයට බේනවා නිමිටි කරන්න එපා මොකක්වත්. නිමිටි කරන්නම් එකක් දිගට පවතින්න ඕන. අපි බලන්නේ මේ වෙලාවට බේන්දී ඊගාට බේනකොට කොච්චර වෙනස් වෙලාද කියලා. ඊගාට බේන්දී කොච්චර වෙනස් වෙලාද කියලා. පොඩ්ඩක් ඔය මේ දවස්වල හඳ පායලා තියෙනවා. පුළුවන් නම් ටෙලස්කෝප් එකට දාලා හඳ දිහා බලන්න පුදුම වේගෙන් බහිනවා. ටෙලස්කෝප් එක එල්ල කරන්න ඉසලා බහැලා ඉවරයි. බැලුවට බැන්නම් තියෙන්නේ හඳ අහසේ තියෙනවා වගේ. තරු අහසේ තියෙනවා වගේ. පුළුවන් නම් ටියුබ් ලයිට් එකට දාලා බලන්න. ඩම්පි ලෙවල් එකට දාලා බලන්න. ටෙලස්කෝප් එකට දාලා බලන්න. ඒක මේ ફોකස් කරනකොට බහැලා ඉවරයි. ફોකස් කරනකොට බහැලා. ඒ තරම් වේගෙන් යන දේවල් වලට අපි නස්තත්තර හදාන නිත්‍ය දේවල් කියාගෙන දඟලනවා. ඒ නිසා නිමිත්තට ගන්න ක්‍රියාවලිය. ස්ථානයක් ගන්න එපා. ස්ථානයක් ගත්තොත් ස්ථානිකේ වගේ වෙනස් වීම දැක ගන්න අපිට හම්බෙන්නේ නැති වුණාම කනකාට වෙනවා. ඒ නිසා හැපෙන දෙන්නට වැඩිය හැපෙන දේ හැපීම ස්පර්ශය අත්දැකීමට ගන්න ලොකු සජීවීකමක් ඒ භාවනාවට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ඔබ වහන්සේ විසින් ලබා දුන් කමඨහන් අනුව පිම්බීම හැකිලිම ලෙස ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. එවිට මට පැහැදිලි ලෙස පිම්බීම හැකිලිම සිදුවන අතර සමහර විට හිත පිට ගිය බව පැහැදිලි විය. ටික වේලාවකින් නැවත යථා තත්ත්වයටපත් වී පිම්බීම හැකිලිම පැහැදිලිව දැනිනි. මිහිදී තවදුරටත් ඉදිරියට යාමට භාවනාව සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් දෙනමින් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔය පිම්බීම හැකිලිම ආනාපානේ ආනාපාන පිම්බීම හැකිලිම කියන්නේ සම්පූර්ණ ගුරුම් භාවනා ක්‍රමය සිංහල භාවනා ක්‍රමය කියලා යුද්ධ කරන ප්‍රශ්න. එක්ක පේන එකක් බලන්න. පේන පිම්බීම හැකිලිම දානපාන. දෙකම හැබැයි වායු පොට්ටබ ධාතු තමයි. ශ්වසන පද්ධතිය යටම කෙලවරේ සිදුවෙන උද්දච්ඡදේ චලන වලට බිම්බි මෑකිලිම කියනවා. උද්දම කෙලවරේ සිදුවෙන හැකිරීමට කියනවා නාසිකාග්‍රේ ආනාපාන කියලා. ඉතින් බිම්බි මෑකිලිම ආනාපානෙ බැලුවයි කියලා. ඔබ කියවන්නකො පළවෙනි වාක්‍ය දෙක. ඉතින් එතකොට වෙනවා මගේ කමටහන වලටමයි කරලා තියෙන්නේ. මං ඒ තරම් බොරු කියලා තියෙනවා කියලා. ඔබ වහන්සේ සිල් ලබා දුන් කමටහන් අනුව පිම්බීම හැකිලිම ලෙස ආනාපාන සති පිම්බීම හැකිලිම ලෙස ආනාපානෙ බැලුවයි කියලා. බොම්බේ ලුකින් කල්කටා. ඉතින් ඔහොම gedara ගෑණි කියලා හිතලා අල්ලපු gedara ගෑණි බැලුවා නම් එහෙම එහෙන කචල්නේ. පේන්නේ නම් ඒක තමයි. ලියනවා යපකොළොල. මම මේ අපේ ගෙදර ගෑණි කියලා හිතලා බලනකොට අල්ලපු ගෙදර ගෑණි කියලා බැලුවට කමන්නේ අත ගෑවනම් එහෙම නෑ කචායි. ඉතින් භාවනා කරන කෙනෙක් කොයිට වැඩිය හරියට එල්ලෙට කතා කරන්න ඕනේ වැලිය පිම්බීම හැකිලිමේද ආනාපානෙද වැටුනේ මොකද්ද දැන් මේ ආනාපානෙ ලෙස පිම්බීම හැකිලිම බැලුවයි කියලා තියෙනවා ඒ ධම්මජීව හඳුනගේ උපදේශ මත මටත් වහකණ්ඩ හිතෙනවා මේ පටලවා ගන්න තියෙන ඉඩ ඒක නිසා මූල කර්මතාන ආයහන්න අහලි වෙලා ඉඳගත්තට පස්සේ විවේකයේ වැටෙන්නේ මොකද්ද කියලා කියන්නේ. වැටෙන දේ කිව්වනම් ඒක දිගේ ඕන කෙනෙකුට සාකච්ඡාට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක යන්න විදියක් නෑ මේ දෙපැත්තක් අල්ලලා තියෙනවා. මොකක්ද අල්ලලා තියෙන්නේ කියලා භාෂාවෙ තේරෙන්නේ නැහැ. ඉදිරිපත් කළ තියෙන රචනයේ හැටියට මොකක්ද අල්ලලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සරහට යන්න එපා. පස්සට යන්න. ඊළා ආයේ මූල කර්මස්ථානට මොකක්ද දෙන්නේ. දීලා බලන උදරපට්ටල වාඩි වෙලා වැටෙන්නේ මොකද්ද කියලා ලියන්නේ. එතකොට ඉදිරියට යන්න පුළුවන්. පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වේදුවා වාර 50ක් පමණ. එහිදීමට පිම්බීම හැකිලිම දැනෙනවා. හුස්ම නාස්පුඩුවකින් ඇතුළු වී අනෙක් නාස්පුඩුවෙන් පිටවීම දැනුණා. ඇතුළු වන වාතයේ සිසිලත් පිටවන වාතයේ උණුසුමත් දැනුණා. පසුව නාස්පුඩු දෙකෙන්ම එකවර දැනුණා කිසිම අමතර ශබ්දයක් හා වේදනාවක් අපහසුතාවයක් ඇති නොවුනි. සක්මන් භාවනාව කළා. එහිදී දෙපයට වැලි කෙත පෑගීම දැනුණා. පසුව පියවරක් ඔසවා එකක් තැබුවා. පසුව සියලුම වැලි තිබීම දැනීම නැතුව ගියා. මෙය ඔබ වහන්සේගෙන් භාවනාව දියුණු කර ගැනීමට කමඨහන් පතමි. මම ප්‍රථමයෙන් පැමිණි අයෙක්මි. තෙරුවන් සරණයි. සක්මනේදී ওই විදිහට දිගට කරන්න. එතකොට ඔක තව ඉස්සර වැටෙනවා. ඒකේ පළවෙනි කොට සායසරයක් කියවලා ගජවීර නෝනක සුද්ධ කළ දෙම් බයන කමඨා කියවන්නකෝ පළවෙනි ටික ආනාපාන සති භාවනාව වැඩුවා වාර 50ක් පමණ. එහිදී මට පිම්බීම හැකිලිම දැනුණා. හුස්ම නාසයක් එක් නාස් පුඩුවකින් ඇතුළු වී අනෙක් නාස් පුඩුවෙන් පිටවීම දැනුණා. ඇතුළු වන වාතයේ සිසිලට පිටවන වාතයේ උණුසුමටත් දැනුණා. පසුව නාස් පුඩු දෙකෙන්ම එකවර දැනුණා. කිසිම අමතර ශබ්දයක් හා වේදනා අපහසුතා ඇති නොවින. මොකද කියන්නේ? මේකෙත් ආනාපාන සතිය එකම කියන පිම්බීම හැකිලිම. කිසිම සම්බන්ධයක් නැතුව ඒ වාක්‍යය නැතුව කියවන්න ඒ පිම්බීම හැකිලිම කතාව නැතුව හරි ලස්සනයි වාක්‍යය. මේ කොහෙන් මේ තියෙනවට කල් ඔඩක් වේදා ගන්නවා දහක යන්නයි රෙද්දත් දාගෙන ඉතින් කනවා කනවා කියන. මටත් වෙලා තියෙන එච්චරමයි ඇහෙන්නේ මට. ඇහෙන්නේ මෙච්චරයි. මේ ආනාපානේ වඩනකොට ආනාපානේ බල ආනාපානේ තුලින් පිම්බීම හැකිලිම වැඩුවයි කියලා තියෙනවා. ඒ නිසා කරුණා කළා මේ කන්න කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා කියන්නේ. මේ අනවශ්‍ය දේවල් දාගත්ත ගමන් අර ආකූල ප්‍රවාහය සම්පූර්ණ අනාකූල වෙනවා. අපි ඉදින්දා කතා කරනකොට පිස්සුමයි. කවුරු කතා කරත් මට තේරෙන්නේ මේ මිනිස්සුන් මේ කියන්න ඕනේ තේරෙන්නේ මට වලල්ල යනවා. ඉතින් උගුරු කියන්නේ ප්‍රපංච කරනවායි කියලා. වාග් බහුල්‍ය කියන අනවශ්‍ය වචන දාලා. ඒ අහගෙන ඉන්න මනුස්සගේ අවධානය සම්පූර්ණයෙන් කඩලා යනවා. ඒ නිසා ලියුපේකන කොලේ ඉල්ලගන්න. ඉල්ලගෙන අනිත් දවසෙත් ලියන්න මේ පිම්බීම ඇකිලි මොකද අදාළ භාවයේ. ඒකයි ලයින් කරා නම් ලස්සන රචනයක්. ඉතින් ඒ නිසා ඒකත් භාවනාව. මේ බනිනවා නෙවෙයි බන. ඌවට බනිනවා කියන්නේ හොඳ නැහැ. සමහරු කියනවා. ඒක අයින් කරලා බලන්න මේ සබාවක් නොමයි ගවන්නේ. හැටි ඉතින් නඩුකාරයෙකුට ඔය වගේ වார்த்தාවක් දුන්නා නම් නඩුව පරාදයි. හරි වැරදි නිසා නෙවෙයි මේ ලියන දේවල් නේ. මම ආනාපානය කරන ගමන් පිම්බි මැකිලින් වැඩුවා. ඉතින් ඒක නිසා ඒක කරේ කළා දාන්න, නියවර කළා දාන්න රචිතේ වැරද්දක් නෙවෙයි මම මේ කියන්නේ. ඉදිරිපත් කිරීමේ තියෙන මේ මොනවාද මේ එකක් වෙන්නලා එකක් දෙනවා. අක්කා පෙල්ලා නංගි දෙනවා කියලා කතාවක් තියෙනවා. ගෙවල් දොරල බෑන්ඩේට නංගි පෙන්නන්නේ. අනේ පෝරුවෙට නම් ගන්නේ අක්කා. ඉතින් අර 18 මාළ දාගෙන 18 අනම්මනම් කරලා අක්කා නංගුවට පස්සේ මනමාලයට ෂුවර් නෑ. දැන් මේ මොකද උනේ කියලා. ඊට පස්සේ ඉහුම් කැලකින් ගැට ගහලා වතුරක් කරුවට පස්සේ බැඳගත්ත පෙරේ ගහපන්. ඉතින් මටත් පෙන්වන්න හදනවා නංගි පෙන්නලා අක්කා දෙන්න හදනවා. මං අහුවෙන්නේ නෑ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙම අත්දැකීම මීට පෙර සිදු වූකි. මට උණ සැදී මුළු ඇඟම වෙවුලා ඉතා තද වේදනා අත්පාවලත් හිසේත් ඇතිවිය. ඇටකට කුඩුවනසයක් දැනුනි. කෙසේ හෝ මෙය දරාගත්ෙමි. දරා ගන්නෙමි යන සිතින් එම වේදනාවට නොගැටි නිරීක්ෂණය කළෙමි. මහත් වෑයමක් දැරුවත් ඇඟේ වේදනාව උග්‍ර විය. අනී පිටිසුතුමා සඳහන් කර වේදනාව දෝයි මට හැඟුණි. කෙසේ හෝ මහත් වෑයමින් උපේක්ෂා සහගතව පය හතරක් පමණ ගත කෙලිමි. කුරුල්ලන්ගේ නාදයෙන් එළි වූ බව හැඟුනි. කෙමින් කෙමින් වේදනාව නැති වී යන බව හැඟුනි. සියුම් සතුටක් ඇති විය. මරණ මොහොතේද මේ අත්දකින්න වේදෝයි සිටුවෙමි. වේදනාවට මුහුණ දෙන්නේ කෙසේදයි තව දුරටත් පැහැදිලි කරන දිනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේකේ තියෙන විදිහට වේදනාවට මුහුණ දීලා තියෙන පය හතරක් ඉඳලා ඒක සංසිඳීමක් ඉතින් අනිත් දවසේ මීට වඩා පොඩ්ඩක් වැඩි වේදනාවක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරන එකයි තියෙන්නේ. ඒත් මේක මේ භාවනා කරන එක නෙමෙයි පරණ කයි කතන්දර මේ. ඒක පරණ වෙච්ච කතාවක්. ඉතින් ඒ නිසා මෙතෙක් කරන ලද සියලු කුසල් වල අනුභවයෙන් මීට වැඩි වේදනාවක් පැමිණේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. පින්වත් කල්යාණ මිත්‍ර සාමින් වහන්සේ වෙත භාවනා අධ්‍යක්ීම් ඉදිරිපත් කිරීම. පරියංක භාවනාවේදී ආස්වාස වාතය ස්පර්ශ වන තැනක් ස්ථිරව නෙදෙනුණත් උදර මාංශ පේශිය දක්වා ගමන් කරන බවක් දැනේ. ප්‍රශ්වාස වාතයේ බොහෝ විට උඩුතොල සමීපයේ ස්පර්ශ වන බවත් උණුසුම සමග දැනේ. භාවනා අරමුණෙන් පිටපණින අවස්ථා ඇතත් සතියෙන් නැවත අරමුණට එමි. සක්මන් භාවනාව. වැලිමලුවේ සක්මන් කරන විට පාදයේ පාදය ආසන්නයේ ගමන් කරන සතුන් නොපෑගීමට උත්සාහ දරමි. වම් හා දකුණු පාද ඔසමින් ගෙන යමින් තබන බව, পায়ට දැනෙන රළු බව මෙනෙහි කරමි. මිහි බාහිර අරමුණු හා ගැටීමෙන් අරමුණු පිටපණින අවස්ථා ඇතත් හැම විටම අරමුණටම ඒමට උත්සාහ දරමි. තෙරුවන් සරණයි. මේකදී මේ ඇවිදින් ඉස්සෙල්ලා සක්ම මළුව පීදා ගන්න පීදාගෙන බම්බ දෙක බම්බයක් විතර විතරයි තමයි බලාගෙන ඇවිදින්නේ. කකුල් දෙක දිහා බලන්න ඇවිදින්න ගත්තොත් ඔය ඔය ප්‍රශ්න ගොඩක් එනවා. ඒ නිසා විය ගහක් විතර ඉස්සරහින් බලන්න යනවා. ඒ නිසා පටන් ගන්න ඉස්සලා මලු අතු අමදලා කුණරොඩු අස්කලා තමයි පටන් අරගන්නේ. එතකොට ওই තියෙන ප්‍රශ්නේ ටිකක් අඩු වෙන්න ඉඩ තියෙනවා. පරියංකිකේ වාක්‍යයක් විතර කියන්න මොකද්ද හොඳ තිබුණා ඒකේ මේ සුද්ධ කරන දේ. පරියංක භාවනාවේදී ආස්වාස වාතයේ ස්පර්ශ වෙන තැන ස්ථිරව නොදෙනවා. ඒකෙදි කියලා කියනවා වරින් වර සද්ද වේදනාව නිසා පිට යනවායි කියලා. පිට යන්න ඉස්සරලයි පිට ගියාට පස්සේයි ආනාපානේ වෙනස මොකද්ද කියලා බලන්න. හොඳට කරුණු පේන්නේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් පිට ගිහිල්ලා ආවට පස්සේ මූල කර්මස්ථානයේ මොනතරම් වෙනස් වෙලා තියෙනවද? ඒ විදිහටමද තියෙන්නේ කියලා නැවත ආවට පස්සේ එක වාක්‍යයක් අඩු ගානේ ඒ නැවත පැමිණුණාට පස්සේ මූල කර්මස්ථානයේ දැක්කත් හැටි ලියනවනම් Tamandම තේරුම් ගන්න පුළුවන් වෙයි. මේකේ දියුණුවක්ද තියෙන්නේ? පිට යන්නේ වාරයක් වාරයක් පාසා දියුණුවක්ද තියෙන්නේ? හිත පිටේ ගිහිල්ලා කෙලස් දෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒ ගැන කියන්න බෑ මොනක්වත් දාලා නැහැ. අනිත් දවසේ ලියනකොට පිටිකේ හිත අරමුණට ආවන නැවත එනකොට අරමුණේ වෙනස නැත්නම් අරමුණේ අත්දැකීම සටහන් කරන එක ලොකු දෙයක්. තෙරුවන් සරණයි ගෞරව ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද පෙරවරුෙහිදී සක්මන් භාවනාවෙන් විනාඩි 10කදී පමණ මගේ සිත සමාධිගත විය. එම සමාධියෙන් මා පරියන්කයට පැමිණෙමි. ටික වේලාවක් ගිය පසු මගේ දෙපා වල තද වේදනාවක් ඇතිවිය. වේදනාවයි වේදනාවයි කියා සිත මෙනෙහි කෙරෙමි. වේදනා ස්ථානයන්ට යොමු කළද වේදනාව සංසිඳුනේ නැත. ඉවසිය හැකි ඉවසිය හැකි වේදනාවක් දැනුණද නැහැ. මට තව ටික වේලාවක්වත් හිඳිමි සිතා කඳුළු පෙරමින් එසේ සමාධියේ සිටින්. සිතට මහත් ධෛර්යයක් ගත්තෙමි. අප ලෞතර බුදුරජාණන් වහන්සේ අප සසරින් ගොඩ කර ගැනීම සඳහා සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා නම් එයින් මට පැයක්වත් මේ වේදනාව දරා ගන්න නොහැකිද සිතමින් දෙනෙත් වලින් කඳුළු ගලා වැටෙද්දී එසේම සිටියෙමි මා මේ දුක් විඳිනේ නිවන් කරා යන ගමනේ උත්සාහයක් නේද කියා මට මහත් ධෛර්යයක් හිතට දැනුනි නැවත එසේ සමාධියේ සිත පිහිටුවා ගෙන සිටියේදී මගේ හිසෙහි වම් පැත්තෙන් දියරයක් ගලාගෙන හැලෙනවා දැනින. එසේ සිටියේදී පෙර භාවනාවකදී දැනුණාසේ දෑස් වලට තද අවුරස්මිය අවුරස්මියේ ආලෝකයක් වැටින. ඒ ටික වේලාවක් පැවතියේ. මෙසේ මා පැය එකමාරක් සමාධිගත වී සිටින්නට හැකිවිය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු ඉතින් යගේ අර වේදනාවක් කියලා දරන්න පුළුවන් කාගෙන ඉන්නකොට මේ වේදනාවට තියෙන द्वේෂය මේක නදකින් කියන ගතිය නොපතන් කියන ගතිය නොදෝමකින් කියන ගතිය හොඳට දැක් ගන්න පුළුවන්. ඉතින් කොයි වෙලාවක හරි මේ වේදනාව තියේදී වේදනාවට යටින් වැඩ කරන මේ පටිඝහනුසේ දැකගත්ත දවසේ අපි සතුටක් ඇති වෙනවා මේ වේදනාව දරන්න බැරි කමක් නැහැ. අර අර නොදකින් කියන එක තමයි මේක බුම්බල පෙන්නන්නේ. ඒ නිසා වේදනාව පිළිබඳව තැප වේදනාවක් නම් රාගානුසය දුක් වේදනානම් පටිඝානුසය ඇවිල්ලා වැඩ කරන හැටි දකින්නකම් විනාඩියක් නැත්තම් තප්පරයක් නැත්තම් චිත්තක්ෂණයක් ඉඳ ගියෝ. එච්චරයි භාවනා කියන්නේ. ඒ ටික විතරයි භාවනා කියන්නේ. මොකද ඉදිරි ගමනක් ඒක සිද්ධ වෙන්නේ. ඒතකොට දෙනවා මේ කරන්නේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝගයට නෙවෙයි. මෙතෙක් කල් අපි දුක් ගත්තේ ලාභ සත්කාර සම්මාන සිල්. දැන් නැහැ. දැන් නිර්ාමිෂ දෙයකට යන්නේ. කොයි වෙලාවක හරි ඒ වේදනාවට සාපේක්ෂව ඒ ඒ අනුසය දැකගන්න කවදාකවත් වේදනාවේ මුනත බල්ල බෑ. එයා දිහා බලාගෙන ඉන්න ඕනේ. ඉන්නකොට පේනවා වේදනාව නෙවෙයි ප්‍රශ්නේ. ඒකට තියෙන පටිය. කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කෙහෙල් කටුව කොහිල කටුව එනවා තමයි ඉවසන්න බෑ. දැන් ඉස්සලාගේ ඉකලා කියද ඇට කටු බින්දනකම් හිටියා මේ ලෙඩකට. භාවනා කරන්න ගිහිලා ඉවස ගන්න බෑ. ඒ හේතුව ද්වේෂය. ඒ ද්වේෂය දැක්කනම් පෙනේ අපි ඔක්කොම මේ මුළු ලෝකේ පුරා වැඩ කරන්නේ ද්වේෂයෙන්. ඒ ද්වේෂය නිසා අපි නටවන නැටවිල දිහා බලනකොට පේනවා මේ රාගය තමයි සාමාන්‍ය මනුස්සයා සංසාරයට බැඳින්නේ. හැබැයි යෝගාවචරයේ සීලතුණුයි සංසාරයට බැඳෙන්නේ ද්වේෂය. ඒ කියනවට කට්ටිය කැමති නැහැ මම දන්නවා. මම නෙවෙයි කියන්නේ මේ ධම්ම සංගණේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා සිල්වන්ත වෙච්ච ගමන් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ওই මෑණිවරුන්ට වෙලා තියෙන එකයි. අනේ හොඳට භාවනා කර හිටපු කට්ටිය. පැවිදි වෙච්ච දවසේ ඉඳලා අම්මුතුම යක්ෂණියෝ ඉන්නේ. මම ඒක දන්න නිසා මම ඇත්ත එක කවුරක්වත් ඉන්නේ නැහැ. මොකද අපි ගෙදරත් කෙල්ලොත් එක්ක හැදුනේ මම. ඒ නිසා හොඳට දකින්න අපි සම්පූර්ණ මුළු දවසම මෙහෙවන්නේ ද්වේෂයෙන්. ඒක දැක්කට පස්සේ තේනවා අනික් කට්ටියත් හොල්මන් නටනකොට නූල් සූත්‍රය තියෙන්නේ උතන් තමයි. ඒ නිසා වේදනාවක් ආවම ඒකේ තියෙන ද්වේෂේ ලාවට දකින්න ගොඩක් වෙලා ඉන්නවා. ඒකට කඳුළු නෙවෙයි හොටුත් දෙන්න ඉඩ තියෙනවා. කඳුළු වෙන මට්ටමේ නතර කරලා හෙට තව ටිකක් ඉස්සරහට යන එකයි කරන්නේ. ඔව්. සමින්හස ඊළඟ ප්‍රශ්න තුනම තියෙන්නේ ආනාපාන සති සක්මන ගැන නෙවෙයි. එකක් තියෙනවා භාගී දාරුචීත දේශනා කරපු දේශනාව සමග. අපි ඒව තියාගමු. ඒව අද මේ අවශ්‍ය නැහැ. ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා නම් අපි කියන ධර්ම දේශනාවට නම් සම්බන්ධ වුණාට කමන්නේ නැත්නම් අනිත්‍යව ගත්තොත් ඒක එළියලා තිනවා මට දෙන්න මම බලන්නම් ධර්ම දේශනාවදී සම්බන්ධ කරගන්න. තව එකක් තියෙනවා සයන්හන්ස භාවනාවේදී සමුදේ වය ධම්මානුපස්සී කායස්මින් නිරති කියන්නේ මොකද්ද කියලා. ඒකත් අපි තියාගමු. දවසක් දැන් භාවනා කෙරුවට පස්සේ තමයි අත්දැකීම් සහිතව ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තියෙන්නේ ස්වාමීන් වහන්සේ නීවරණයන්ගෙන් මිදුණු සිත ඉඳුරන්ට සංඥාගෙන දෙයි. ඒ සම්බන්ධ එයාගේ කයිනුත් පිරණක් පිට වුණා ඒ ගැන. ওই තුනම අපි ධර්ම දේශනාවට සම්බන්ධ කරන්න බලමු. එතකොට කාටත් වගේ තේරෙන විදිහට මේ මේ කමඨහං සුද්ධ කරනවා තමයි අත්දකපු දෙයක් මිස මූලධර්ම ප්‍රශ්න විසඳ ගන්න අපි මේක වෙලාව ගන්න නැහැ මොකද 100ක් ඉන්න තැනක් මේ. ඒ නිසා අපි කතා කරන්නේ අත්දැකීම. කතා කරන්නේ කමඨහන පිළිබඳ විතරයි. අනිත් ඒවා ඉතින් අර ප්‍රශ්නයක් ලිව්ව දෙයට ගෞරවයක් වශයෙන් ධර්ම දේශනාවට සම්බන්ධ කරන්න බලමු. එතකොට ඒකේ නාගිත් මනදුල සපිරි. ඉතින් සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි තියනවාද වෙන මතක් කරන්න මාතෘකා ප්‍රශ්න විවේචන මොනවාද තියෙනවද? හොඳයි. එහෙම නැත්නම් අපි පළවෙනි සතිವಾರය මෙතනින් સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.